පින්නතුනි මේ සංසාර ගමනේ ඔබ අප හැම දෙනාට විතරක් නෙවෙයි දෙවියන්ට බඹුන්ට විවිධ සංසාර ගමනක හැසිරෙන සත්‍යයන්ට මේ සංසාර ගමන මොකද්ද කියලා වටහා ගන්නට පුළුවන් මනාව නිවැරදිවම සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළුණාට පස්සේ ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේ පින්නතුණි මේ සංසාර ගමන කියන එක හරියටම වටහා ගන්නට සංසාර ගමන ගැන නිවැරදි දැක්මක් ඇති කරගන්නට අති දීර්ඝ සංසාරයකදී පුදුමාකාර කැපවීම් සමුදායක් සිද්ධ කරනවා. ඒ අතීත සංසාර ගමනේ සිදු කළ මහා කැපකිරීම් වල ප්‍රතිඵලය තමයි සම්මා සම්බුද්ධත්වය කියලා කියන්නේ. මේ සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරගෙන ඊට පස්සේ බුදු පියාණන් වහන්සේලා ඒ ධර්මය අවබෝධ කරගන්නට තරම් ඥානයක් තියෙන සත්‍යයන්ට දෙවියන්ට බ්‍රහ්මයන්ට මනුෂ්‍යයන්ට ඒ ධම්ම මාර්ගය විවර කරනවා. ඒ ධම්ම මාර්ගය විවර කරාට පස්සේ නුවණ තියන අය ධර්මයේහි සම්වර වෙන්නට කැමති අය ධර්ම ගෞරවය ඇති වෙන අය ඒ විවර කරන මාර්ගය ජීවිතයට එකතු කරගනිමින් සංසාර ගමන මොකද්ද කියලා වටහාගෙන සසර දුකින් අත් මිදෙනවා. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පින්නතුනි අපට සිදු කරන්නේ මාර්ගය පෙන්වන එක විතරයි. අක්ඛාතාරෝ තථාගතා කියලයි දහම තියෙන්නේ. ඒ තථාගතයන් වහන්සේලා සිද්ධ කරන්නේ මාර්ගය පෙන්වන එක. ඒ මාර්ගය වටහා ගන්න එක උත්සාහයෙන් වටහා ගන්න එක ඒක ඔබ අප හැම දිනාටම පැවරුණු රාජකාරිය. එතකොට පින්නතුනි මොකද්ද මේ සංසාර ගමන සංසාර ගමන කියලා කියන්නේ? සංසාර ගමන කියලා කියන්නේ පින්නතුනේ නාම ධර්මයන්ගේ සහ රූප ධර්මයන්ගේ පැවැත්ම. සංසාරය කියලා කියන්නේ නාම සහ රූපයන්ගේ පැවැත්ම. දැන් මෙහෙම ගමු පින්නතුනේ. අපි හිතමු අපි පෙර ජීවිතේ පෙර ජීවිතේ දිව්‍ය ආත්ම භාවයක් ගත කළා කියලා. එතකොට පෙර ජීවිතේ දිව්‍ය ආත්ම භාවයක් ගත කළා කියන්නේ පෙර ජීවිතේ අපි හිතමු දේවතාවෙක් කියලා. ඒ දේවතාව කියන්නේ එතන තියෙන්නේ මොනවද? එතන තියෙන්නේ නාම කොටස් සහ රූප කොටස්. නාම රූප. අපි හිතමු ඊට කලින් භවයේ අ රත්මෙක් වෙලා හිටිය කියලා. එතකොට රූපාවචර බ්‍රහ්මෙක් වෙලා හිටියා කියලා. එතකොට ඒ බ්‍රහ්ම ලෝකේ තිබුණෙත් මොනවද? නාම සහ රූප. ඊළඟට අපි හිතමු සසර ජීවිතයේ ඔන්න අපි ත්‍රිසන්නාත්ම භාවවල ඉපදලා තියෙන බොහෝ වාරයක්. අපි හිතමු යම් කිසි භවයක පක්ෂියෙක් වෙලා හිටිය කියලා. ගිරවෙක් හරි කවුඩෙක් හරි එහෙම වෙලා. එතකොට ඒ ගිරවා කියන්නේත් එතන තියෙනවා හිතයි කයයි. ඒ කියන්නේ නාම රූප. එතකොට කුහුඹුවෙක් වෙලා හිටිය කියමු. එහෙනම් එතන තියෙන්නේ නාම රූප. එතකොට දැන් මේ වර්තමානයේ අපේ ජීවිතයේ තියෙන්නේ මොනවද එහෙනම්? මේ ජීවිතය කියන්නේ හිත සහ කය. ඒ කියන්නේ හිත කියනවා නාම කොටසට, කය කියනවා රූප කොටසට. එහෙනම් මෙතන තියෙන්නේ නාම රූප. එහෙනම් බලන්න යම් යම් භවයන් වල අපි මොන මොන ආත්ම භාවයන් ලැබුවත් ඒ හැම ආත්ම භාවයකම තියෙන්නේ නාම රූප. එතකොට මේ නාම රූප ධර්මයන්ගේ පැවැත්මට නේද එතකොට සසර කියලා කියන්නේ. මේ නාම ධර්මයන්ගෙන් රූප ධර්මයන්ගෙන් තොරව සසරක් ගැන කතා කරන්න පුළුවන්ද අපිට? බෑ. එහෙනම් මේ සංසාර ගමන කියලා කියන්නේ අපි මේ කතා කළ විදිහට සරලව තේරුම් ගත්ත විදිහට විවිධ නාම ධර්මයන්ගේ රූප ධර්මයන්ගේ පැවැත්ම. එතකොට සසර ගමන අවබෝධ කරගන්නවා කියන්නේ සසර ගමන අවබෝධ කරගන්නවා කියන්නේ මේ නාම ධර්ම රූප ධර්ම පිළිබඳව වටහා ගන්න එක. නාම රූප අවබෝධ කර ගැනීම කියන එක. ඒක තමයි සංසාරය අවබෝධ කරගන්නවා කියලා අපි කරන්නේ. එතකොට පින්නතුනි අද දවසේ අපි තෝරගත්ත ගාථාව මොකද්ද? සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිම්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය අපේ තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ ගාථා ධර්මයක් යම් කිසි කෙනෙක් මේ ලෝකේ සියලුම සංස්කාර ධර්ම සියලුම සංස්කාර කියන්නේ එතකොට මොනවද නාම ධර්ම සහ රූප ධර්ම සියලුම සංස්කාර ධර්ම යම් කිසි කෙනෙක් නුවණින් දකිනවා නම් ඒ සංස්කාර ධර්මයන්ගේ අතාපූත ස්වභාවය තමයි අනිත්‍ය ස්වභාවය. ඒ සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය ස්වභාවය යම් කිසි කෙනෙක් නුවණින් දකිනවා නම් අන්න ඒක පින්නතුණියට සංස්කාර විෂයෙහි කලකිරිලා මේ සසර දුකේ නාම රූපයන්ගෙන් නිදහස් වෙන්නට හේතුවක් වෙනවා. එතකොට අද අපේ දේශනාවට මෙන්න මේක තමයි තෝරගන්නේ. නාම රූප කියන සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය ස්වභාවය ප්‍රකට කර ගැනීම. පින්නතුනි දැන් නාම සහ රූප කිව්වට පස්සේ දැන් අපි දන්නවා මේ මෙතන ඉඳලා හොඳට අහගෙන ඉන්න ටිකක් ගැඹුරට කතා කරන නිසා දැන් නාම සහ රූප කිව්වට පස්සේ දැන් මේ වෙලාවෙත් තියෙන්නේ මේ බණ අහනවා කියන්නේත් ඒක නාම රූප ධර්මයන්ගේ ක්‍රියාවක් නෙමෙතන තියෙන්නේ. එතකොට මේ මොහොතේ මේ මොහොතේ මේ විදියට නාම රූප තියෙන්නේ කොහොමද? ඇයි අපි ප්‍රශ්නේ අහන්නේ? දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බේ සංඛාරා නිච්ඡාති. හට ගන්න හට ගන්න නාම ධර්ම නිරුද්ධ වෙලා යනවා. හට ගන්න හට ගන්න රූප ධර්ම නිරුද්ධල යනවා. එතකොට මොහොතක් මොහොතක් පාසා නාම රූප නිරුද්ධ වෙනවා නම් ඒ කියන්නේ මේ මොහොතට කලින් මොහොතේ තිබුණු නාම රූප නිරුද්ධ වෙලානේ. ඒකනේ ඇත්ත කතාව මොහොතක් මොහොතක් පාසා ඉතුරු නැතුවම හට ගන්න හට ගන්න නාම රූප ධර්ම නිරුද්ධල යනවා නම් මේ මොහොතේ යම්කිසි නාම රූප ධර්මයක් තියනවා වෙන්න පුළුවන් නමුත් මීට කලින් හටගත්ත හැම නාම රූප ධර්මයක්ම මොකද වෙලා තියෙන්නේ අනිත්‍ය ස්වභාවයට පත්වල ගිහිල්ලා ඉතුරු නැතුවම. එතකොට මේක හටගත්තේ කොහොමද? මේ වෙලාවේ මේ අපට දැනෙන නාම රූප ධර්ම ටික කොහොමද හටගත්තේ? අතීත නාම රූප සියල්ලම නිරුද්ධ වෙලා ගිහිල්ලා නම්. අන්න ඒක අපි ඉස්සෙල්ලා විසඳ ගන්න ඕන අනිත්‍ය සංඥාට යන්න කලින්. මේකට අපි ලස්සන උපමාවක් ගන්නවා පින්නතුනේ. බලන්න මේ උපමාවෙන් අපට උපමාවක් කියන්නේ 100%ක්ම යමකට ගලපන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් අපිට යම්කිසි දුරකට යමක් අවබෝධ කරගන්න වටහා ගන්නට උපමාව කියන එක වැදගත් වෙනවා. එතකොට බලන්න මේ වර්තමානයේ කොහොමද නාම රූප තියෙන්නේ කියලා හටගන්නේ කියලා අපි වටහා ගන්න බලමු අතීතේ නිරුද්ධ නම් අතීත නාම රූප නිරුද්ධ නම් පින්නතුනේ ගිනි කෝරක් තියෙනවා. දැල් වෙන ගිනි කෝරක්. මේ දැල් වෙන ගිනි කෝරෙන් අපි හිතමු ඔන්න තව ගිනි කෝරක් දැල්වනවා. දැල් වෙන ගිනි කෝරකින් තව ගිනි කෝරක් දැල්වනවා. අපි හිතමු දෙවෙනි ගිනි කූර දැල් වෙනකොට පළවෙනි ගිනි කූර නිවිලා ගිහිල්ලා කියලා. දෙවෙනි ගිනි කූර දැල් වෙනකොට පළවෙනි ගිනි කූර නිවිලා ගිහිල්ලා. අපි දෙවෙනි ගිනි කූරෙන් තුන්වෙනි ගිනි කූරක් දැල්වනවා. එතකොට තුන්වෙනි ගිනි කූර දැල් වෙනවා දෙවෙනි ගිනි කූර නිවිලා ගිහිල්ලා. ඊළඟට තුන්වෙනි ගිනි කූරෙන් අපි හතරවෙනි ගිනි කූර දැල්වනවා. එතකොට බලන්න හතරවෙනි ගිනි කූරේ දැල්ල වැඩ කරනකොට තුන්වෙනි ගිනි කූරේ දැල්ල නිවිලා ගිහිල්ලා. අපි මේ විදියට ගිනි කූරු 99ක්ම එකක් පිටිපස්ස එකක් පිටිපස්සේ දැල්ලුව කියලා හිතමු. ගිනි කූරු 99ක්ම මේ විදියට එකක් දැල් වෙනකොට කලින් එක නිවිලා. ඊළඟ එක දැල් වෙනකොට කලින් එක නිවිලා. ඒ විදියට ගිනි කූරු 99ක් අපි දැල්ලුවා කියලා හිතමු. එතකොට ඔන්න දැන් 99 වෙනි ගිනි කූර දැල් වෙනවා. දැල් වෙනවා අනිත් 98ම නිවිලා ගිහින් ඉවරයි. ඔය 99 වෙනි ගිනි කූර හේතු වෙලා අපි හිතමු 100 වෙනි ගිනි කූරක් දැල්වෙනවා කියලා. එතකොට කලින් 99 නෙවෙයි ඉවරයි. මේක හොඳට හිතට ගන්න ඕන උපමාවක්. දැන් අපි පින්නතුන්ගෙන් ඇහුවොත් 100 වෙනි ගිනි කූරේ උන දැල්ල හට ගන්නවා. ඒකේ දැල්ල වැඩ කරනවා. ඒ දැල්ල හට ගන්න හොඳට තේරුම් ගන්න. ඒ දැල්ල හට ගන්න 99 වෙනි ගිනි කූරේ දැල්ල හේතු වුණාද නැද්ද? ඒ තුන. 100 වෙනි ගිනි කූරේ දැල්ල හටගන්න 99 වෙනි ගිනි කූරේ දැල්ල හේතුණා. අපි කිව්වොත් 100 වෙනි ගිනි කූරේ දැල්ල හටගන්න 98 වෙනි ගිනි කූරේ දැල්ලත් හේතුණා කියලා. ඒකත් හරි. අපි කිව්වොත් 100 වෙනි ගිනි කූරේ දැල්වන්න 97 වෙනි ගිනි කූරේ දැල්ලත් බලපෑව කිව්වොත් ඒකත් හරි. ඒ කියන්නේ 100 වෙනි ගිනි කූරේ දැල්ල හටගන්න කලින් 99ම හේතු උනාද නැද්ද? හේතු නැහැ. හැබැයි 100 වෙනි ගිනි කූරේ දැල්ල පත්තු වෙනකොට කලින් 99ම මොකද වෙලා තියෙන්නේ? අනිත්‍ය ස්වභාවයට පත් වෙලා ඉවරයි. බලන්න කලින් ගිනි කූරු 99ම දැල්ල නිවිල ගිහිල්ලා අවසන් වෙලා ඉතුරු නැතුවම තිබුණා තියෙනවා. ඒ කියන්නේ ඒව ඉතුරු නැතුවම නිවිල ගිහිල්ලා. හැබැයි 100 වෙනි එක ඒ 99 හේතුල දැල්ලනවා. අන්නේ 100 වෙනි ගිනි කූරේ දැල්ල වගේ දකින්න ඕන මේ වර්තමාන නාම රූප ධර්ම ටික. ඒතොර මෙන්න මේ නාම රූප ධර්ම ටික දකින්න ඕන 100 වෙනි ගිනි කූරේ දැල්ල වගේ. එතකොට මේ මොහොතර කලින් නාම ධර්ම රූප ධර්ම අපි දකින්න ඕන කොහොමද? අර කලින් ගිනි කූරු වල හටගත්ත දැලි 99 වගේ. ඒ 99 හේතු වෙලානේ 100 වෙනි දැල්ල හටගත්තේ. අන්න ඒ වගේ පින්නතුනි මේ මොහොතට කලින් නාම ධර්ම රූප ධර්ම හේතු වෙලා ප්‍රත්‍ය වෙලා තමයි වර්තමාන නාමය රූපය හටගන්නේ. අපි මෙහෙමත් ඔක තේරුම් ගමු. ඔන්න දැන් අප දැන් අපි හිතමු පවුලක පුතෙක් ඉන්නවා. දැන් මේ පුතා හටගත්තේ කවුරු හේතු වෙලාද? අම්මා තාත්තා හේතු වෙලා. ඒ අම්මා තාත්තා හටගත්තේ ඒ අම්ම තාත්තගේ අම්ම තාත්තා හේතු වෙලා. ඒ අම්ම තාත්තා හටගත්තේ ඒ අම්ම තාත්තගේ ඒ අම්ම තාත්තා. ඒ විදිහට අපිට ආපස්සට ආපස්සට ආපස්සට ආපස්සට යන්න බැරිද? නේද? අතීත මව් පරම්පරා, පිය පරම්පරා සියල්ලම අවසන් වෙලා. හැබැයි වර්තමානයේ ඒ පරම්පරාවෙන් එන ජීවිතයක් තියෙනවද නැද්ද? අන්න බලන්න. අන්න ඒ වගේ පින්නතුණී ඉස්සෙල්ලාම අපි මේ අනිත්‍ය සංඥාවට ඇතුල් වෙන්නට කලින් මේ නාම රූප පරම්පරාව කියන එක වටහා ගන්න ඕනේ. يعني කොහොමද මේ වර්තමාන නාම රූප ධර්ම ටික මේ විදිහට තියෙන්නේ අතීතයේ නිරුද්ධනම්. අතීතය අනිත්‍ය වෙලා ගියා නම්. එතකොට අර අපි සඳහන් කළ උපමා වලින් පින්නතොට දැන් තේරෙනවා හරියට ගිනි දැලි 99ම නිවිල ගියත් ඒවා හේතු වෙලා සියවෙනි දැල්ල හට ගන්නවා වගේ. අන්න ඒ වගේ අතීත නාම රූප හේතු වෙලා තමයි වර්තමාන මේ නාම රූප අපට දැනෙන්නේ. දැන් අපිට දැනෙනවානේ අපි වාඩි වෙලා ඉන්නවා, අපි බන කියනවා, බන අහනවා කියලා අපිට දැන් දැනෙන්නේ නාම රූප ගොඩන්නේ. ඒතර මේ ගොඩට හේතුනේ අතීත නාම රූප. එතකොට අන්න ඒකට තමයි කියන්නේ රූප පරම්පරාව, චිත්ත පරම්පරාව කියලා. එතකොට මෙන්න මේ නාම પરම්පරාවේ රූප પરම්පරාවේ තමයි පින්නතුනි මේ නාම රූප પરම්පරාවට තමයි සංස්කාර කියන්නේ. මේ සබ්බේ සංඛාරා නිච්ඡාති නේ සංස්කාර කියන්නේ ඇයි? සංස්කාර කියන්නේ හේතුන් නිසා හටගන්න එකක්. දැන් අර ගිනි කූරේ දැල්ල ඉබේ හටගත්ත නෙවෙයිනේ. කලින් දැල්ල හේතු වෙලා, ඒ යවට තියෙන වාතය හේතු වෙලා, ඒ වගේ හේතු සමුදායක් අනුව තමයි සියවෙනි ගිනි කූර දැල්ලා හටගත්තේ. අන්න ඒ වගේ පින්නතුනේ මේ වර්තමාන නාම ධර්ම රූප ධර්ම කියන්නේ හේතු සමුදායක ප්‍රතිඵලයක්. හේතු සමුදායක ප්‍රතිඵලයක් වුණ මේ නාම රූප හේතු නැති කල්ලේ රුද්දල යනවා. ඒ නිසා තමයි සංස්කාර කියන්නේ. සංස්කාර කියලා කියන්නේම සබ්බේ සංඛාර අනිච්ඡාති කියන්නේ හේතුන් නිසා හටගන්න ඕනම නාම ධර්මයක් රූප ධර්මයක් හේතු නැති කල්හි රුද්ධ වෙලා යනවා. දැන් අපි ඔන්න ඔය සියලු සංස්කාර කියන නාම රූප ධර්මයන්ගේ අනිත්‍ය ලක්ෂණය තව දුරටත් අපි ඔන්න සරලව වටහා ගන්න බලමු. පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළ සමහර උපමා තියෙනවා පින්නතුනි. ඒ උපමා හරීම ප්‍රායෝගිකයි. ඒ කියන්නේ අපට වටහා ගන්නට බැරි ගැඹුරු තැන් අපේ බුදුරජාණන් වහන්සේ පුදුමාකාර සරල ඊටාම සරල උපමාවලින් විග්‍රහ කරලා තියෙනවා. පින්නදින බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම උපමාවක් දේශනා කළා තියෙනවා මේ වර්තමාන නාම රූප ධර්මයන්ගේ බිඳී යෑමේ වේගය පෙන්වලා දෙන්න. ඒ කියන්නේ හටගන්න නාම ධර්මයක් රූප ධර්මයක් මොනතරම් වේගෙන් බිඳිලා යනවද කියලා තේරුම් කරලා දෙන්න වටහලා දෙන්න බුදුරජාණන් වහන්සේ භාවිතා කළ උපමාවක් තියෙනවා. විවිධ උපමා තියෙන යතර එකක් තියෙනවා විශේෂ එකක්. බලන්න මේ උපමාව හොඳට අහන්න පින්නතුනේ. ඔන්න දක්ෂ දුනුවාවේ හතර දෙනෙක් ඉන්නවා. තාම දක්ෂ දුනුවාවේ හතර දෙනෙක් ඉන්නවා. මේ දුනුවාවේ හතර දෙනා හතර පැත්තට මූණලා හිට ගන්නවා. කියන්නේ එක්කෙනෙක් උතුරු දිශාව පැත්තට හැරිලා අනිත් කෙනා දකුණු දිශාව පැත්තට හැරිලා එක්කෙනෙක් බටහිර දිශාව පැත්තට නැමිලා අනිත් කෙනා බස්නාහිර දිශාව පැත්තට හැරිලා. එතකොට දක්ෂ දුනුආය හතර දෙනෙක් හතර පැත්තට හැරිලා ඉන්නවා. ඊළඟට මෙයාලා මොකද කරන්නේ? මෙයාලගේ බලය ජවය පාවිච්චි කළා වේගෙන් ඊතල හතරක් එක වෙලාවෙම එක මොහොතකම විදිනවා. මේ හතර දෙනා එකම වෙලාවක මොකද කරන්නේ ඊතල හතරක් වේගෙන් විදිනවා. දැන් ඊතල හතර වේගෙන් යනවා ඉස්සරහට. ඔතන ඉන්නව පින්නතුණි බොහොම ජව සම්පන්න පුරුෂයෙක්. මේ පුරුෂයා මොකද කරන්නේ? අර එකම වෙලාවක දුන්නෙන් ඇදිලා විසිවෙන ඊතල හතර බිමට වැටෙන්න කලින් පින්නතුණි දුවල ගිහිල්ලා අල්ල ගන්නවා. එතකොට හිතන්නකෝ එතන තියෙන මොනතරම් වේගයක් තියෙනවද කියලා. ඊතල හතරක් පුදුම වේගෙන් යනවා. ඊතල හතර බිම් වැටෙන්නට කලින් යම් කිසි පුරුෂයෙක් ගිහිල්ලා අල්ල ගන්නවා කියන්නේ ඒක අරටත් වඩා පුදුමාකාර වේගයක්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දක්ෂ දුනුවාය හතර දෙනෙක් ඉන්නවා. ඒ හතර දෙනා හතර පැත්තට වේගෙන් ඊතල විදිනවා. ඒ වේගෙන් යන ඊතල හතර බිම වැටෙන්න කලින් දුවල ගිහිල්ලා අල්ල ගන්න පුළුවන් තරම් වේගයක් තියෙන පුරුෂයෙක් ඉන්නවා. ඊළඟට දේශනා කරනවා ඒ පුරුෂයා යම්කිසි වේගයකින් දුවලද ඒ ඊතල අල්ලගන්නේ ඊටත් වඩා අධික වේගයකින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සූර්යාගේ ගමන සිද්ධ වෙනවා කියලා. ඊටත් වඩා වැඩි වේගයකින් හඳ ගමන් කරනවා කියලා. يعني ඉරයි හඳයි ගමන් කරනවා අර වේගෙන් දුවන පුරුෂයාටත් වඩා වැඩි වේගයකින්. ඊළඟට දේශනා කරනවා ඒ ඉරයි හඳයි ගමන් කරනවටත් වඩා වැඩි වේගයකින් ගමන් කරනවා කියනවා ඉරට අධිපති දෙවිවරුත් හඳට අධිපති දෙවිවරුත් ඊළඟට දේශනා කරනවා ඒ ඉරට අධිපති දෙවිවරුන්ටත් හඳට අධිපති දෙවිවරුන්ටත් වඩා වැඩි වේගයකින් මේ මොහොතේ මේ මොහොතේ හටගන්න නාම ධර්ම රූප ධර්ම බිඳි බිඳි යනවා බලන්න කොච්චර වටිනුපාවක්ද මේක කියලා ඊතල හතර යම් වේගයකින් ඉදිරියට ඇදලා යනවද ඊට වඩා වැඩි වේගයකින් අර පුරුෂයා දුවනවා. ඒ පුරුෂයා මහා වේගයකින් දුවනවද ඊට වඩා වැඩි වේගයකින් ඉරහඳයි ගමන් කරනවා. ඉරහඳයි මහා වේගයකින් ගමන් කරනවද ඊටත් වඩා වැඩි වේගයකින් ඊටට අධිපති සඳරාධිපති දේවරු ගමන් කරනවා. ඊටත් වඩා වැඩි වේගයකින් පින්නතුණිය පුත්‍රජානන් වහන්සේ දේශනා කරනවා නාම රූප ධර්ම විනිවිදී යනවා. සංස්කාර ධර්ම විනිවිදී යනවා. එතකොට ඔන්න ඕක විදර්ශනාවෙන් අපට දැනෙන්න ඕන. අපි කොච්චර සූත්‍ර හැදෑරුවත්, අභිධර්ම හැදෑරුවත්, විනය හැදෑරුවත් පින්නතුණි, ඒවා දැන ගැනීම විතරයි. ඒවා දැන ගැනීම විතරයි. දැන ගැනීම සහ වටහා ගැනීම කියන්නේ අහසයි පොළොවයි වගේ. යම් කිසි කෙනෙකුට පින්නතුණි දෙමළ ගීතයක් අහලා අහලා අහලා අහලා කටපාඩම් කරගන්න පුළුවන්. දෙමළ ගීතයක් අහලා අහලා අහලා කටපාඩම් කරගන්න පුළුවන්. කටපාඩම් කරගත්නම විතරක් නෙවෙයි ඒක අහලා කටපාඩම් කරගත්ත ගීත කියන්නත් පුළුවන් ලස්සනට. හැබැයි පින්නතුණි එයාට ඒ දෙමළ වචන උච්චාරණය කරද්දී ඒ දෙමළ ගීතයේ අර්ථය වැටහෙන්නේ නැහැ. කෙනෙකුට දෙමළ ගීතයක් හොඳට අහගෙන ඉඳලා කටපාඩම් කරගන්න පුළුවන්. කටපාඩම් කරගත්ත එක හොඳට කියන්නත් පුළුවන්. හැබැයි කොච්චර කිව්වත් කොච්චර ඒ පිළිබඳ ධාරණ ශක්තියක් තිබ්බත් එයාට එක වචනයක්වත් වටහා ගන්න බෑ. එයාට වැටහෙන්නේ අන්න ඒ වගේ තමයි ධර්මය දැනීම සහ ධර්මය වටහා ගැනීම කියන්නේ. මේ අපට අනිත්‍ය ස්වභාවය දැනගන්න පුළුවන්. රූපේ අනිත්‍ය ස්වභාවයට පත් වෙන ස්වභාව, හැටි, වේදනා, සංඥා, සංකාර, විඥාන මේ නාම රූප ධර්ම පිළිබඳ අපට අනිත්‍ය මූලික කරගෙන බොහෝ දේවල් දැනගන්න පුළුවන්. ඒක දෙමළ ගීතය ඉගෙන ගන්නවා වගේ. හැබැයි පින්නතුනේ ජීවිතයට එකතු කරගෙන සමතය විපස්සනාව තුළින් මේක ප්‍රායෝගිකව පුරුදු පුහුණු නොකළොත් මොකද වෙන්නේ? කොච්චර නාම රූප ධර්මයන්ගේ පිළිබඳව දැනගත්තා එයාට නාම රූප ධර්මයන්ගේ විදියම වටහා ගන්න බෑ. කියන්නේ අර මොහොතක් මොහොතක් පාසා විදිවිදි විදිවිදි යන ස්වභාවය ඔකට කියන්නේ භංග ඥානය කියලා. ඒ අන්න ඒ ඥානය යාට උපදින්නේ නැහැ. ඒ නිසා ඔබ අප හැමදෙනාම ගොඩාක් කල්පනාකාරී වෙන්න ඕන දුර්ලභ ලැබුණු බුද්ධ ශාසනේ දුර්ලභ අපේ බුදුරජාණන් වහන්සේ හමු වුණා. මේ මාහැඟි ධම හමු වුණා. අපේ මහා සංඝරත්නය හමු වුණා. හොඳට ධර්මය අවබෝධ කරගන්න පුළුවන් මනසක් ලැබුණා. ඉතින් මේ මේ හැම පරිසරයක්ම මේ මේ හැම පරිසරයක්ම සකස් වෙන්නට සකස් වෙන්නේ කොච්චර අහඹු විදියටද? ඉතින් මේ අහඹු විදියට ධර්මය වටහා ගන්න ලැබුණ අවස්ථාවෙත් අපි පින්නතුනි ධර්මය ඉගෙන ගැනීමෙන් පමණක් සීමා වෙලා නේද සිල්වත්ත ගුණවත්ත සමත විපස්සනා වඩමින් නේද ආරෂ්ඨාංග මාර්ගය තුල හික්මමින් ඒ දන්න දේ වටහා ගන්නට පෙළඹෙන්නේ නැත්නම් හිතන්නකො පින්නතර කොච්චර ලාභයක්ද අපි කරගන්නේ කියලා. මේ මේ ෂණය මේ ජීවිතේ අපට මේ ෂණ සම්පත්තිය අතහැරිලා ගියාට පස්සේ ආපහු බුදුරජාණන් වහන්සේ කෙනෙකුත් හම් වෙලා ධර්මයක් හම් වෙලා සංඝරත්නයක් හම් වෙලා තමුණුත් හොඳ මානසිකත්වයකින් යුක්ත මිනිසෙක් බවට පත් වෙලා ධර්මය අවබෝධ කරගන්න පුළුවන් යහපත් පරිසරත් හම්බ වෙලා මේ මේ වෙනකොට මේ අවබෝධයට සකස් වෙලා තියෙන පරිසරය මේ ආකාරයටම පින්නතුණි කවදානම් ආයේ සතර ජීවිතය අපිට හම් වේද කියලා කියන්න බෑ. ඉතින් ඒ නිසා ඒ නිසාමයි අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා නිරන්තරයෙන්ම ශ්‍රාවකයෝ දිලිගැන්වුවේ අදාතම වීර කරන්න අදාතම වීර කරන්න. දැන් හෙට ඉඳලා භාවනා කරනවා ලබන සතියේ ඉඳලා භාවනා කරනවා හතේ පැන්නම් භාවනා කරනවා ළමයි දීර්ඝතල දීලා භාවනා කරනවා නේද? එහෙමනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අද අදම අද අදම අපට දැනෙන අපට යම් කිසි දවසක දැනුණොත් මේ ජීවිතේ කරපු ඔක්කොම වැඩක් නැහැ කියලා. මේ ළමයට උගන්වපු අය, ළමයි රැකියාවට දාපු අය, ළමයි දීගතල දීපු අය, ගෙවල් දොරවල් හදපෙකයි, විවාහයක් කරගත් එකයි මේ ඔක්කොම පින්නතුනේ දවසක වැටහුනොත් කිසිම වැඩක් නැහැ කියලා. කියන්නේ මම මම නිකන් අර ගඟට අතු කපලා දැම්මා වගේ නේද? මම කරපු ඔක්කොම අර කියන්නේ අර දැනුණොත් දවසක කරපු කිසි දෙයක් වැඩක් නැහැ කියලා. අන්නේ දේ වෙන්න කලින් මේ දහමට එන්න පින්නතුනේ. එතකොට ජීවිතය ගැන අපි අපිට ජීවිතයේ අර හෙම්බත්තල හෙම්බත්තල හෙම්බත්තල කර කියා ගන්න දෙයක් නැතුණාම වැටහිලා වැඩක් නැහැ. මේ ජීවිතේ නිස්සාර බව අදාදම වැටහෙන්න ඕන. ඒ නිස්සාර බව වටහාගෙන ජීවිතෙන් පලා යන්න ඕනේ නැහැ. දූ දරුවෝ අම්මලා තාත්තලා එක්ක ජීවත් වෙන හැබැයි Tamanට යමක් කරගන්න ඕන. මේ දවසක මේ ලෝකෙ කොච්චර ඉන්නවද කරලා කරලා කරලා කරලා මට දැන් කාත් කවුරුවත් නැහැ කියලා තනියම විඳවන අය කොච්චර මේ ලෝකෙ ඉන්නවද? ඉතින් යාළ පොඩ්ඩක් හරි ඕක තේරුම් අරගෙන 50 60 70 යද්දි වෙන දේ 20 30 දී හරි වටහාගෙන තමන්ට සැනසෙන්නට පුළුවන් විදියට හිතක් වේල පහින්ම හදාගත්තා නම් දුක් ඇති වෙන්නේ නැති පීඩා ඇති වෙන්නේ නැති රිදෙන්නේ නැති හිතක් වේල පහින් හදාගත්තා නම් ඒ තනි වුණත් එයාට ගාණක් නැහැ. ඉතින් නිසා පින්නතුනි අද අදම වීර වඩන්න ඕනේ. නේද මේ මේ නාම රූප ධර්ම ගැන දැනගන්නවා විතරක් නෙවෙයි පුතපතින්, කල්යාණ මිත්‍රයන්ගෙන් මේක භාවනා වශයෙන් කරන්න ඕනේ. ඉතින් අපි බලමු දැන් තව ටික වෙලා කතා කරලා බලමු කොහොමද මේක අපි ජීවිතේට ගලපගන්නේ කියලා. දැන් පින්නතුනි අපි කතා කළා නාම සහ රූප කියලා කොටස් දෙකක් තියෙනවා කියලා. ඔය නාම රූප කියන දෙකනේ අපිට දැනෙන ජීවිතය කියලා. හිතයි කයයි තමයි අපිට දැනෙන ජීවිතය කියලා. එතකොට ජීවිතේ නිකන් Tamanට දැනෙන්නේ නැද්ද පොඩි බලයක් තියෙනවා කියලා. එක එක පැතිවලින් අපි හිතමු දැන් තමන් කරන රැකියාවනෝ කෙනෙකුට නිකන් දැනෙන්න පුළුවන් නිකන් තමා තුළ බලවත්භාවයක්. කෙනෙකුට තමන්ගේ රූප සම්පත්තිය තුළ දැනෙන්න පුළුවන් බලවත්භාවයක්. කෙනෙකුට කුලවත්භාවය යනෝ කුලය යනෝ කෙනෙකුට දැනෙන්න පුළුවන් අපි මෙහෙම මෙහෙමයි කියලා. සමහර අයට නිරෝගී සම්පත්තිය තුළ නේ මට ලෙඩක් නැහැ අපට ඔය එක එක ලෙඩ නැහැ කියලා සමහර අයට නිරෝගී සම්පත සම්බන්ධව ටිකක් බලයක්. ඒ කියන්නේ අපි මේ ලෝකෙ ඉන්නේ හැමතිස්සෙම පින්නතේ පොළොවේ පය ගහලා නෙවෙයි. එක එක දේවල් වලට එක එක කයට සාපේක්ෂ කර කර අපි එක්තරා විදියක මේ මිම්මක ජීවත් වෙන්නේ. يعني එක්තරා විදියක අපට දැනෙනවා මේ මොකද්දෝ බලයක් ජීවිතේ තියෙනවා වගේ මම මෙහෙම කෙනෙක් මෙහෙම කෙනෙක් කියලා. මේ ඉතින් එහෙම එහෙම හින්දා තමයි කෙනෙක් බැන්නත් අපට හිතෙන්නේ එයා කවුද මට එහෙම කියන්න කියලා. එයා දැනගන්න ඕන මම කවුද කියලා. එහෙම පවා හිතෙන්නේ අපිට හිතන මම මේ සමාජයේ යම්කිසි කෙනෙක්. මමත් යම්කිසි බලවත් කෙනෙක්. අන්න එහෙම අමූත හැඟීමක් තියෙනවනේ. එතකොට ඔන්නෝක කැඩිලම යනවා විදර්ශනාවේ මුලදී. ඔය එහෙනම් අපිට ගොඩාක් අකුසල් වෙන්න ඕක හේතු වෙලා තියෙනවනේ. ඉතින් ඔන්නෝක කැඩිලා යනවා පින්නතුනි බලන්න මුලදීම විදර්ශනාවේ දැන් අපි හිතමු දැන් අපි කතා කළා ජීවිතය කියන්නේ නාම සහ රූප කියලා. නාම ගොඩක් රූප ගොඩක්. බලන්න මෙන්න මේ උපමාව ඔන්න ඉන්දියාවට යනව නැවක්. ඉන්දියාවට මේ නැව යන්නේ නැවට තනියම යන්න බෑනේ. නැවට යන්න නම් අනිවාර්යයෙන්ම නාවිකයෙක් ඉන්න ඕනේ. එතකොට නාවිකයා ආධාරයෙන් තමයි නැව ඉන්දියාවට යන්නේ. ඊළඟට ඉන්දියාවට නැව නාවිකයන්නේ නැව ආධාර කරගෙන. බලන්න නැව ආධාර කරගෙන නාවිකයා ඉන්දියාවට යනවා. නාවිකයා ආධාර කරගෙන ඉන්දියාවට නැව යනවා. ඒ කියන්නේ නාවිකයාට තනියම ඉන්දියාවට යන්නත් බෑ, නැවට තනියම ඉන්දියාවට යන්නත් බෑ. මේ දෙන්න දුබල දෙන්නේ මේ දෙන්නට අනිත් කෙනාගේ උදව් ඕන. ඊළඟට අපි තුන් මෙහෙම ඔන්න අන්දේකුයි පිළකුයි ගමනක් යනවා. අන්දේකුයි පිළකුයි ගමනක් යනවා. දැන් අන්ධයයි පිළයි ගමන් කරන්නේ කොහොමද? අන්ධයාට පේන්නේ පිළාට ඇවිදින්න බෑ. ඇවිදින්න බැරි පිළා උරහිසට ගන්නවා. ඊට පස්සේ පේන්නේ නැති අන්ධයා පිළා කියන විදියට ඇවිදගෙන යනවා. එතකොට අන්ධයා නැතුව පිළාට ගමනකුත් නැහැ, පිළා නැතුව අන්ධයාට ගමනකුත් නැහැ. ඒ කියන්නේ ඒ දෙන දුබල දෙන්නේ. තව ඒ කෙනෙක්ගේ පිහිටක් නැතුව ඒ දෙන්නට යන්න බෑ. නැලයි නාවිකය ගත්තත් එහෙමයි අනිකාගේ පිහිට නැතුව ගොඩ බිමකට යන්න බෑ. නාම પરම්පරාවයි රූප પરම්පරාවයි අපිට දැනෙන්න ඕන අන්න එහෙම. මේ දෙන්න අපිට එකතුණු තැන මහා බලයක් වගේ දැනුණට මේ නාම ධර්මයට රූප ධර්මය නැතුව සසරේ පැවැත්මක් නැහැ. රූප ධර්මයට නාම ධර්මය නැතුව සසරේ පැවැත්මක් නැහැ. දැන් බලන්න මේ කෙනෙක් මැරුණට පස්සේ මොකද වෙන්නේ? කෙනෙක්ගේ කර්ම ශක්තිය අවසන් වෙනකොටම මරණය සිද්ධ වෙනවා. එතකොටම කය මිය යනකොට බලන්න يعني විඥාණයට කය ඇසුරු කරගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. මොකද හිතට අනිවාර්යයෙන්ම රූප ධර්මයක ආධාරයක් ඕන. එතකොට අර කර්ම ශක්තිය අවසන් වෙලා ජීවිතය අවසන් වෙනකොට මොකද වෙන්නේ? ඒ ඒ ඒ ඒ ජීවිතයේ අවසාන හිත නිරුද්ධ වෙනවත් එක්කම තවත් කර්මයේ තුලින් උපදින රූප කොටසක් සමග නැවත හිතක් හට ගන්න අලුත් භවයක. ඒ කියන්නේ අර පිලාට අන්ධයා නැතුව බෑ අන්ධයාට පිලා නැතුව බෑ වගේ. නැවට නාවිකයා නැතුව බෑ නාවිකයට නැව නැතුව බෑ වගේ ගමන යන්න මේ සසර ගමන කියන එක පින්නතුණී සිද්ධ වෙන්නේ නාම රූප ධර්මයන් ඔවුනොවුන්ට උපකාර වෙමින්. හැබැයි නාම ධර්මය එතකොට එතකොට මේ නාම රූප කියන්නේ හරිම දුබල ධර්ම දෙකක්. ඒකයි අපි මෙතනින් ප්‍රකට කරගන්න ඕන. يعني අපිට අර ලොකුවර දැනුණට මේ ජීවිතය කියන නාම කොටසයි රූප කොටසයි ඕනෝන්ගේ පිහිටක් නැතුව ඉස්සරහට යන්න බැරි අසරණ ධර්ම දෙකක්. අසරණ ධර්ම දෙකක්. එතකොට දුබල ධර්ම දෙකක්. එතන විදර්ශකයාට ජීවිතයේ දැනෙන්නේ දුබල ධර්ම දෙකක් විදිහට. දුබල ධර්ම දෙකක් පැවැත්මක්. එතන මාන්නාදී කෙලෙස් උපදින්නේ නැහැ. ඊළඟට බලන්න. ඊළඟට මෙතන පින්නතුනේ දුබල ධර්මයක් වුණා නාම ධර්මයේ තියෙනවා වේදනා, සංඥා, සංකාර, විඥාන. අපි මෙතනින් ගමු වේදනාව වේදනාව කොච්චර දුබලද බලන්න. දැන් අපට හිතනවානේ සැප වේදනාව කියන එක ආ ඒකනම් හරි හොඳ දෙයක්. සැප වේදනා නිට්ටයයි සුඛයි ආත්මය ආදී වශයෙන් එහෙම සැප වේදනා ගැන මහා අදහසක් තියෙනවානේ අපිට සැප වේදනා උපදිනවා ආයතන හයක් ඇසුරු කරගෙන ඔන්න ලස්සන ශරීරයක් දැක්කොත් ඔන්න ඒ ශරීරයේ අරමුණු වෙනකොටම ඔන්න සැප වේදනාවක් ඇහැ ඇසුරු කරගෙන උපදිනවා ඒ වගේ චක්කු සම්පස්සද සුඛ වේදනා කියලා රසවත් ගීතයක් ඇහුනොත් මොකද වෙන්නේ? ඔන්න කන ඇසුරු කරගෙන සැප වේදනාවක්, සුව විඳීමක් ඇති වෙනවා. සෝත සම්පස්සජ සුඛ වේදනා. නාසයට ගන්ධය දැනුනොත් මල් සුවඳක්, අඳුන් කුරු සුවඳක්, ඔන්න නාසය ඇසුරු කරගෙන සුව විඳීමක්. ගාහන සම්පස්සජ සුඛ වේදනා. දිවට අපේ තුමි තාමත් රසවත් අයිස්ක්‍රීම්, චොකලට් වගේ දෙයක් දැනුනොත් එතන හැට ගන්නවා මොකද්ද? ජීවහා සම්පස්සජ සුඛ වේදනා. කයට කැමති පහසක් ලැබුණොත් එතන හට ගන්නවා උදාහරණයක් ගත්තොත් දැන් දරුවෙක් තමන්ගේ ළඟේ ළඟ වාඩිලා ගෑවි ගෑවි ඉන්නවා නම් ඒ දරුවගේ පහස තුල අම්මට සුව විඳීමක් ඇති වෙනවා. කාය සංපස්සජ සුඛ වේදනා. ඊළඟට මොකද වෙන්නේ? සමහර දේවල් මතක් කරද්දී, සමහර දේවල් ආවර්ජනා කරද්දී, සමහර දේවල් කල්පනා කර කර ඉද්දී මනස ඇසුරු කරගෙන උපදිනවා මනෝ සංපස්සජ සුඛ වේදනා. මනස ඇසුරු කරගෙනත් සුව විඳීම ඇති වෙනවා. ඇත්තම කතාව නම් දවසක් කියන්නේ සුව විඳීම් පරම්පරාවක්. එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ ඇති වෙවි නැති වෙවි යන සුව විඳීම් පරම්පරාවක් එහෙම නැත්නම් වේදනා පරම්පරාවක් තමයි දවසක් කියලා කියන්නේ. එතකොට බලන්න පින්නතුනි දැන් අපි කතා කළේ මේ නාම රූප ධර්ම හරිම දුබලයි කියලානේ. දැන් බලන්න වේදනාව කියන්නේ නාම ධර්මයක්. ඒක බලන්න දුබල එකක්ද ප්‍රබල එකක්ද කියලා අපි හිතමු. ඔන්න බලන්න ඒ කියන්නේ සැප වේදනා කියන ඒවා මොනතරම් පුංචි දෙයකින් කැඩිලා බිඳලා යනවද කියලා පොඩ්ඩක් අපි ඔප්පු කරගන්න ඕනේ. අපි හිතමු ඔන්න යම්කිසි පුද්ගලයෙක් වැඩට යන බස් එකකට නැගිනවා. මෙයා බස් එකේ තමයි රැකියාවට යන්නේ. දැන් ඉතින් මොකද කරන්නේ? ඔන්න බස් එකේ ඔන්න මෙයා මේ ගමන පටන් ගන්නවා. සීට් එක වාඩි වෙලා දැන් යනවා. ඉතින් මෙයාට රැකියාව කරන්න තියෙන දේවල් මතක් වෙනවා. රැකියාවේ ප්‍රශ්න මතක් වෙනවා. ගෙදර ප්‍රශ්න මතක් වෙනවා. ඉතින් ඔය වගේ විවිධ දේවල් කල්පනා කර කර දැන් බස් රථයේ මෙයා යනවා. මෙයා යනකොට මොකද වෙන්නේ එකපාරටම බස් රථයේ රීදුරු මහත්තයා ගුවන් විදුලිය ක්‍රියාත්මක කරනවා. ගුවන් විදුලිය ක්‍රියාත්මක කරනවා. ඒක ක්‍රියාත්මක කරනකොටම අරය ආසම විදියේ අරයට සුව විදියෙන් ඇති කරන ස්වභාවයේ රසවත් ගීතයක් ඔන්න ප්‍රචාරය වෙන පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ අරයාගේ හිත වේගෙන් අර සුව විඳීමෙහි සමවැදෙනවා. එයාට දැන් වැඩට යන එකක් මතක නැහැ. ගෙදර ප්‍රශ්නත් මතක නැහැ. බස් එක යනවා කියලාවත් අදහසක් නැහැ. අර සුව විඳීමට සමවැදි වෙදී සමවැදි වෙදී යනවා. දැන් බලන්න මේ වේදනාව කියන එක පොඩි දෙයක් හින්දා නැති වෙනවා කියන්නේ අර රියදුරු මහත්තයා එක පාට ගුවන් විදුලියේ ක්‍රියා විරහිත කළොත් මොකද වෙන්නේ? අර අර විඳ සැප වේදනාව මොකද වෙන්නේ? එතනින්ම ඉවරයි. දුක් වේදනාව බාර දුක් වේදනාව හට ගන්න පටන් ගන්නවා. යම් කිසි කෙනෙක් අපි හිතමු දවස් 30 වැඩ කළා වැඩ කළා වැඩ කළා ගෙදර යනවා හොඳටම බඩ ගියේ කියලා හිතාගෙන. මෙයා ගෙදර ගිහිල්ලා ගෙදර යද්දී මෙන්න මේස රසට බත් එක බෙදලා විවිධ රස බොජුන් එක තියෙනවා. දැන් මෙයාට බත් එක මෙනිකන් ගිලින්න වගේ හිතනවා. ඉතින් මෙයා මොකද කරන්නේ හොඳට මූණ අතපය හොදගෙන ඇවිල්ලා ඔන්න බත් එක අතට අරගෙන දැන් මහා සැපයක් දැන් විඳින්න පුළුවන් වගේ අදහසකින් පළවෙනි බත් කට හපනකොටම ලොකු ගලක් අහු වෙනවා. අර විඳ සැපේට මොකද මොකද වෙන්නේ? ඒක තමයි නිරුද්ධ වෙලා යනවා. දුක් වේදනා හට ගන්නවා. එහෙම නැත්නම් බත්තේ කටවල් දෙක තුනක් අනුභව කරද්දී කෙස් ගහක් දිගට අහු වෙනවා. එතන මේ සැප වේදනා ඉවරනේ. අපි තුමු තරුණ දුවෙක් පුතෙක් ඉන්නවා දෙමව්පියන්ට හොරෙන් පින්නතුනේ සමතතාවයක් පවත්වාගෙන යනවා. මේ දෙන්න ඉතින් මාසිකට සැරයක් විතර ගෙවල් වලට බුරුත් කියලා කොහොම හරි පින්නතුනේ මාසයකට සැරයක් විතර අපි හිතමු බස් නැවතුමකදී හම්බ වෙනවා කියලා වචනයක් දෙයක් කතා කරගන්න. ඉතින් ඒ අවස්ථාව මෙයාලා පුරා දුක් විඳලා හදාගන්නේ. ඉතින් මේ දෙන්න මොකද කරන්නේ? දැන් වුණ මාසයකට පස්සේ තමයි එදා දැක්කේ හරිම සන්තෝෂය දෙන්නටම. දෙන්න ඉතින් අර බස් නැවතුමට වෙලා කතා කර කර ඉද්දි දැන් ලොකු සතුටක් දෙන්නගේ හිතේ තියෙනවා. සැප වේදනාවක්. එතන ඇවිල්ලා නවත්තන බස් එකෙන් මේ ළමයි දෙන්නගෙන් කාගේ හරි තාත්තා හරි අයියා කෙනෙක් හරි බැස්සොත් මොකද වෙන්නේ? දෙන්නගේ හිතේ තියෙන සතුට ඇසිල්ලකින් නැති වෙනවා. මහා දුක් වේදනාවක් ඇති වෙනවා. ඒ කියන්නේ පින්නතුනේ අපිට මෙතනදී මෙහෙම දෙයක් කියන්න අවශ්‍ය සැප වේදනා කියලා මේ ලෝක සත්‍යය සැප විඳීම් පිටිපස්සේ හඹාගෙන ගියත් මේ හැම විඳීමකම තියෙන ඇසිල්ලකින් නැති වෙන ගතිය. බලන්න තමන් තමන්ට යමෙක් ගොඩාක් ආදරය කරලා සන්තෝෂින් ඉන්නවා කියලා හිතමු. එයාගේක වචනයක් වැරදුනොත් මොකද වෙන්නේ? ඒතර ඒ එයාගෙන් ආදරය ලැබෙනවා කියලා වින්ද සතුට වගේ නෙමෙයි වචනයක් වැරදුනාට පස්සේ හිතේ ඇතිවෙන දුක් වේදනා. කියන්නේ මේ විඳීම් කියන්නේ මකුළු දැල් වගේ. මකුළු දැලක තියෙන්නේ හරිම ලාමක ස්වභාවයක්, අබළු දුබල ස්වභාවයක්. පොඩි හේතුවක් ඇති මකුළු දැලක් මකුළු දැලක නූලක් කැඩිලා යනවා. අන්න ඒ වගේ තමයි පින්නතුනේ සියලු වේදනා. සුඛ වේදනා වේවා, දුක් වේදනා වේවා, උපේක්ෂා වේදනා වේවා. මේ සියලුම වේදනාවල තියෙන්නේ පින්නතුනේ ඇසිල්ලකින් කැඩිලා බිඳිලා යන ලක්ෂණය. එතකොට අන්න ඒක බලන්න යම් කිසි කෙනෙක් මතු කරගත්තොත් වේදනාවල අබල දුබල ස්වභාවය. අන්න යා නාම ධර්මය තුල යම් කිසි තියෙන බිඳී යන ලක්ෂණය, භංග ඥානය, භංග ලක්ෂණය යම් සිදුරකට අවබෝධ කරගත කෙනෙක් වෙනවා. ඒ වගේ සංඥාවේ, ඒ වගේ සංඛාර, ඒ වගේ විඥාන මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙක් පින්න තුනේ වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ ස්කන්ධ ධර්ම අරගෙන එයා හොඳට මේ අර ආරෂ්ඨාංග මාර්ගය තුල තියෙන සීලාදී ගුණ ධම් එකතු කරගනිමින් හොඳට තමාගේ ජීවිතේට එබී එබී බල බල ප්‍රකට කරගත් කරගන්න උත්සාහ කළොත් මේවා මොහොතින් මොහොත බිලිබිලි යන දේවල්ද නැද්ද කියලා යම් යම් හේතුන් නිසා හටගන්නවා තමයි. නමුත් ඒ හේතු නැති ගාලේ ඇසිල්ලකින් මේවා බිඳිලා යනවා කියලා වටහා ගන්න වටහා ගන්න මොකද වෙන්නේ පින්නතුනේ? එයාට මේ නාම ධර්ම විශේෂෙහි කලකිරීමක් ඇති වෙනවා. ඒ වගේම එයා දකින්න පටන් ගත්තොත් රූප ධර්මවල මේ රූපය කියන්නේත් එහෙමයි. රූපය කියන්නේ අර අපි මුලින්ම සිහිපත් කළා වගේ අර ගිනි කූරු 99 කලින් ගිනි කූරු 99 දැල්ල හේතු වෙලා 100 වෙනි දැල්ල හටගත්තා වගේ මේ රූප රූප කියන්නේ પરම්පරාවක්. අතීත අතීත රූප සියල්ලම නිරුද්ධ වෙලා ගිහිල්ලා අතීත රූප සියල්ලම අනිත් ස්වභාවයටපත් වෙලා යම් යම් හේතු සමුදායකට අනුකූලව හටගත්ත රූපයක් තමයි දැන් තියෙන්නේ. එතකොට අන්නේ රූපයේ තියෙනවා පින්න තුනේ සීත නිසා බිඳිල යන ගතිය, උෂ්ණය නිසා බිඳිල යන ගතිය, ඊළඟට මැසි මදුරු පීඩා නිසා බිඳලා යන ගතිය. ඒ වගේ මේ රූපය කියලා කියන්නේ හැමතිස්සෙම විවිධ හේතුන් නිසා පිළිබිදී යන පීඩාවටපත් වෙන ධර්මතාවයක්. එතකොට අපිට මේ මහා ලොකුවට ජීවිතේ දැනුණට ඒ තුල මහා මාන්නාදී ක්ලේශයන් පවා අපි හරි බලවතුන් කියලා දැනුණට මොහොතක් මොහොතක් පාසා බිදිබිදී යන බිදිබිදී යන නාම සන්තතියක් රූප සන්තතියක් මෙතන තියෙන්නේ කියලා කෙනෙකුට වැටහෙනකොට එයාගේ අර මාන්නාදී ක්ලේශයෝ බැහැර වෙලා යනවා විතරක් නෙමෙයි පින්නතුනි විශේෂයෙන්ම අපි මේ කතා කරන මේ මෙන්න මේ විදර්ශනා තුළ ඉස්සරහට එන කෙනා මේ පංච උපාදානස්කන්ධයේ කියන මේ සංස්කාර පිණ්ඩයේ බිදිබිදී යාම අත්දකින අවස්ථාව කියන භංග අවස්ථාවට එනකොට භංග ඥානයට එනකොට එයාට පිනදෙන මාන්නය විතරක් නෙවෙයි රාගය, ඊර්ෂ්‍යාව, පලි ගැනීම, එකට එක කිරීම. එයාගේ තියෙන දැන් සාමාන්‍ය හිත නරක වෙන හැඟීම් තියෙන්නේ. හිත නරක වෙන මානසික ක්‍රියාකාරකම් තියෙන්නේ. අන්නේ සියලුම ක්‍රියාකාරකම්. හිතක් දූෂ්‍ය කරවන්න හේතු වෙන හිත අකාරුණික කරවන්න හේතු වෙන හිතේ මානසික ගති බැහැර වෙන්න හේතුනේ යම්තාක් දූෂිත මනෝභාවයන් තියෙනවා. ඒ සියල්ලම පින්නතුනේ තදංග වශයෙන් ප්‍රහාණය වෙනවා. මේ භංග ඥානෙට විදර්ශනාවෙන් ආපු කෙනාට. එයාට රාගය නිසා පීඩා නැහැ, ඊර්ෂ්‍යාව නිසා පීඩා නැහැ, එයාට සතුරු කියලා જાතියක් නැහැ. එයාට රිද්ධාන කෙනෙක් නැහැ. එයාව රිදවන්නත් බෑ. ඉතින් අන්න ඒ වගේ පුදුමාකාර සුවපත් වූ හිතක් ඇති කෙනෙක් බාටපත් වෙනවා. හරියට අපි හිතමු යම් කෙනෙක් පින්නතුණී කාලයක් තිස්සේ හොඳ කරගන්න බැරි වුණු රෝගයක් නිසා පීඩා විඳිනවා. කාලයක් තිස්සේ හොඳ කරගන්න බැරි වුණු මේ රෝග රෝගය මෙයාට දක්ෂ වෛද්‍යවරයෙක් හමු වෙලා ඉක්මනින්ම හොඳ කරගන්නවා. එතකොට එයාට මහා නිදහසක් ඇති වෙනවා. මොකද එයාගේ ලෙඩේ හොඳයි. අන්න ඒ වගේ තමයි මේ භංග ඥාණයට ආපු ශ්‍රාවකෙක් කියන්නේ මානසික ලෙඩ හොඳ කරගත්ත කෙනෙක් తాවකාලිකව. ඒකට කියන තදංග ප්‍රහාණය කියලා. තදංග වශයෙන් එයාගේ හිත දූෂ්‍ය කරන සියලුම මානසිකත්වයන් පහවෙල ගිහිල්ලා. හරියම පිරිසිදු විදර්ශනාත්මක මනසක් එතන තියෙන්නේ. ඒක හරිය නිදහස්, එතන හරි සහනයක් තියෙනවා. එතන හරි විවේකයක් තියෙනවා. එතන ලොකු සුවයක් තියෙනවා. ඒ භංග ඥානය කියන විදර්ශනා මානසිකත්වය. විශේෂයෙන් මෙතන තියෙන්නේ භංග ඥාන කියන ප්‍රබල විදර්ශනා ඥානයක්. ඉතින් පින්නතනි අන්නේ මට්ටමට ආපු කෙනාට ඉස්සරහට තව තව ගිහිල්ලා මේක අවබෝධයක් බවට පත් කරගන්න පුළුවන්. ඒ නිසා මේට වඩා අනුශාසනා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද දවසේ අපි දේශනාර්ථ තෝරගත්තේ අපේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න දෙදුණු වටිනා කියන දහම් ගාතාවක් සබ්බේ සංඛාරා අනිච්ඡාති අදහා පඤ්ඤාය පස්සති අතනින් බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. මේ පංච උපාදානස්කන්ධ ධර්මයේ කියන දුක්ඛ ධර්මයේ කෙරෙහි කලකිරෙන්නට නම් මේ පංච උපාදානස්කන්ධ ධර්මයේ අනිත්‍ය ආදී ලක්ෂණ නුවණින් විමසීමස දකින්න ඕන. ඒක තමයි ඒකම තමයි පින්නතුනේ අපට සැනසීමට තියෙන එකම මාර්ගය. ඉතින් හැමදෙනාටම මේ ධම් දේශනාව ධම් ඥානය අවබෝධය ඇති වෙන්නටම හේතු වෙන උපකාරක ධර්මයක් වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු මං පරන්ති සාදු සාදු සාදු මීළඟට මා ඊටාම ගෞරවයෙන් ආරාධනා කරනවා ගෞරවනීය ස්වාමින් වහන්සේට පුණ්‍යානුමෝදනාව සඳහා පින්නතුනි තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ ලෝකයේ සියලුම දානයන් අතර අග්‍රවන්නේ ධර්ම දානය කියලා අපි මේ කාරණාව බොහෝ වාරයක් ජීවිතය අහලා තිබුණාට මේක ඇතුලේ පුදුමාකාර සත්‍ය ස්වභාවයක් තියෙනවා සියලුම දානයන්ට වඩා ධර්ම දානය ශ්‍රේෂ්ඨයි කියන එකට. ඒ ඇයි කියනවා නම් පින්නතුනි දැන් බලන්න අපිට කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ හමුව තුළින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ ධර්මයේ ශ්‍රවණය කරද්දී පින්නතුනි අපේ හිතවල තියෙන දුක් දුම්නස් කොච්චර පහළ යනවද? අපේ පින්නතුන් දන්නවා සාමාන්‍යයෙන් හිතක තියෙන දුකක් නැති කරන එක හරිම අමාරුයි. මේ ලෝකේ පින්නතුනි සමහර අය හිතේ දුක නැති කරගන්න සීලිය භාවනසා ගන්නවා. ඒ කියන්නේ දැවෙන පිච්චෙන ගතිය නැති කරගන්නට සමහර අය සිය ජීවිතේ පවා නැති කරගන්නවා. ඒ කියන්නේ එච්චර අමාරු දුක් නැති කරගන්න. එතකොට යම් දහමක් නිසා පින්නතුනි අවුරුදු ගණන් මාස ගණන් සති ගණන් පැසවන මානසික දුක් වේදනා නැති වෙනව නම් ඒක පින්නතරි මොනතරම් ශ්‍රේෂ්ඨද එහෙම නැත්නම් ඒ ධහම මොනතරම් අග්‍රද කියලා අපි කල්පනා කරලා බලන්න ඕන. ඒ විතරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ජාති දුකෙන් ගැලවෙන්න, ජරා ව්‍යාධි මරණ ආදීන් පවා ගැලවෙන්නට මේ ධර්මය උපකාර වෙනවා. එතකොට සියලුම දානයන් අතර ධර්ම දානය අග්‍ර වෙන්නේ සංසාරික වශයෙන් විඳින විවිධාකාර දුක් දෝමනස්යන්ගෙන් විතරක් නෙවෙයි විඳින්නට පවා අනාගතයේ තියෙන දුක් දෝමනස් වලින් ගැලවෙන්නට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ හේතු වෙන නිසා. ඉතින් ඒ වගේ ඒ වගේම මේ ගම්වාසී ලෝවාසී අනන්ත සක්වලවාසී පින්වලට කැමති යම් තාක් දෙවරු ඉන්නවනම් ඒ සියලු දෙවරුන්ටත් මේ උදාහර පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේවා අවසාන වශයෙන් ධර්ම දානමේ පින්කම් සිදු කළ පින්නතුන්ටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දෙනාටත් ලක්වාසී ලෝවාසී සියලුම සත්‍යයන්ටත් බුද්ධ ආදී රත්නත්‍රයේ අනන්ත ආශිර්වාදයෙන් සිතක් ශාන්තියක් සැනසෙල්ලක් නිවීමක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.